හොඳයි එහෙනම් සාවධාන වහන්න. අද සිට මේ ඊළාන දවසේදී හත් වෙනිදා පටිච්චසමුප්පාදයටලා ධර්ම දේශනා ටිකක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ මේක එක දවසකින් කරන්න පුළුවන් දේශනාවක් නෙවෙයි. සමහර විට දේශනා 15ක් 20ක් කරන්නට සිදුවෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දවස්වල ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා ස්වාමීන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මයේ කියන එක ගැඹුරුයි ගැඹුරුයි කියලා කියනවා. මට නම් ඕකේ තරම් ගැඹුරක් තේරෙන්නේ නැහැ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මාහේවන් ආනන්ද මාහේවන් ආනන්ද එහෙම කියන්නේ පානන්ද. ගම්බීරව ධානානන්ද පටිච්චසමුප්පාදෝ මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුයි ආනන්ද. ගම්බීර අවබෝධ සොච්ච දැන් බුදු දාර්ශනිකයෙක් නිරූපණය වන්නේ. ඒකත් ධම්ම සානනුබෝධ අපිටේදා ඒ ගැඹුරු පටිච්චසමුප්පාද ධර්මයන් ප්‍රතිවේද නොකළ නිසා ඒ වගේම ප්‍රත්‍යක්ෂ වශයෙන් තමාම අධ්‍යක්ෂ නිසා ඒ ඥාන පදා මේ ලෝක සත්‍යය සංකාකුලක ජාත හරියට පැටලිච්ච නූල් බෝලයක් වගේ නූල් බෝලයක් පැටලලා තිබ්බහම ලේසියෙන් අපිට ඒක දිග හැරලා අවුල් දිග හැරලා ගන්නට බෑ අන්න ඒ වගේ සංකාකුලක ජාත මේ ලෝක සත්‍යය අපායන් දුක්දෙන් දිනපාතන් සංසාර නාතිවත්ති මේ සංසාරයේ නැවත නැවත ඉපදී ඉපදී යනවා මේක නවත්ත ගන්නට බැරි වෙලා තිබෙනවා මේක මහා නිදාන සූත්‍රයේ දැක්වෙන පාඨයක සිංහල අර්ථය අපි ඉදිරිපත් කළේ එතකොට මේ පටිච්චසමුප්පාදය කියන්නේ හේතුඵල ධර්මතාවයන් විස්තර කරන ධර්මයක් යහෝදෙක් මේ පටිච්චසමුප්පාද ධර්මයේ එක ගැඹීර ධර්මයක් කියලා කල්පනා කරනවා ඒ ගැඹුරු බව තේරෙන්නේ ඇත්ත වශයෙන්ම ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට බැරි අයට. ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් නම් මේ ධර්මයේ තරම් ගැඹීර භාවයක් Taman නැතිව Tamanට ඒක අවබෝධ කරගන්න පුළුවන්. Tamanගේ ප්‍රඥාවේ මට්ටමට. ඒ කියන්නේ Tamanගේ ප්‍රඥාව යම් තාද්දරට තියෙන ඒ තාද්දරට තමයි ඒක අවබෝධ වෙන්නේ. ඒක නිසා මේක අවබෝධ වෙන මට්ටමේ ස්වરૂපේ ප්‍රමාණය එක එක පුද්ගලයාට අනුව විවිධ වෙනවා. මේ සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වන්නේ පටිච්ච සම්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නැවත නැවත නුවණින් බිඳසෙන් සා බැලීම තුළින් ඔය බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා අකාශම්ගේ බුදුරජාණන් වහන්සේලා අද්දේනම් බුදු ආකාරයේ විපස්සී සික්ලී වෙසබෝ කපසඳ කෝණාගම කාශ්‍යප බුදුරජාණන් වහන්සේලා ඒ වගේම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු විචාකාරය දක්වලා තියෙනවා එතකොට මේ සෑම බුදුවරයෙක්ම බුද්ධත්වයට පත් වෙලා තියෙන මේ පටිච්චසමුප්පාද ධර්මයන් නැවත නැවත නොනින් විමසීම තුළින් මානසික සබා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ සත්සති ගත කරන සෑම අවස්ථාවකදීම සත්සතියේ ඒක සතිය වීම කළාට පසු මේ අවබෝධ කළ පටිච්චසමුප්පාද ධර්මයන්ම නැවත නැවත නුවණින් විමර්ශනය කළ බව සූත්‍රවල දක්වා තිබෙනවා. ඒක නිසා පටිච්චසමුප්පාද ධර්මයන් අපි අවබෝධ කරගන්න එක ඉතාමත්ම සුදුසුයි. මොකද මේකෙන් තමයි අපිට සංසාර ගමන දිග්ගැස දිග්ගැසේ යන ආකාරය සහ සංසාර ගමන කොට කරන ආකාරය සිදුවන්නේ කොහොමද කියන කරුණ අවබෝධ කරගන්න හැකි වන්නේ. මේ පටිච්චසමුප්පාද ධර්මයේ කියන එක පොත්පත් වල තියෙන දෙයක් නෙවෙයි. සමාජයේ කය සහ සිත තුළ ක්‍රියාත්මක වන ධර්මයක්. මේක ඇත්ත වශයෙන්ම තමන් ගැන කියන තමන්ගේම කතාවක්. වෙන ගැඹිරම ධර්මයක් නෙවෙයි. තමන් ගැන කියන තමාගේම කතාවක් තමයි පටිච්චසමුප්පාද කියන්නේ. පටිච්චසමුප්පාද කියන්නේ අර්ථය හේතුන් නිසා හටගන්න කියන එකයි. ඕකට විරුද්ධ වචනේ අදිච්ච සමුප්පන්න ඒ කියන්නේ පරිසම්පන්න කියන එකට විරුද්ධ වචනේ අදිච්ච සමුප්පන්න. ඒ හේතුවක් නැතුව ඉබේ හට ගන්නවා කියනවා නම් ඒකටයි අදිච්ච සම්පන්න එහෙම ධර්මයේ කියන්නේ. නමුත් එහෙම නිසිනිගත් අය ලෝකෙ සිටිනවා. එතකොට මේ පරිසම්පාද ධර්මයන් ආරම්භ කරන බොහෝ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඉතිමස් නිසතේ දන් හෝතේ මස් උපාදා ඉදන් උප්පජ්ජති මේ හේතුව විද්‍යමාන වෙනකොට පවතිනකොට මේ ඵලය ඇති වෙනවා. මේ ඵලය මේ හේතු උපදිනකොට මේ ඵලය උපදිනවා. ඒකයි කියන්නේ. ඉති එමස්මින් අසතේ දන්නා හොතේ ඉමස්ස නිරුද්ධා නිරෝධායි දන්රුජ්ජති. මේ හේතු නැති වෙනකොට මෙම ඵලය නැහැ. මෙම හේතුව නිරුද්ධ වෙනකොට මේ ඵලය නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ මේ හේතුව තියෙනවා නම් මෙන්න මේ ඵල තියෙනවා. ඵලය තියෙනවා. මේ හේතුව කියලා අපි ඒක වචනයෙන් මේක ප්‍රකාශ කළා හේතු රාශියක්. ඉතින් මේකේ ප්‍රධාන හේතු වර්ගන හේතුව කියලා කියන්නේ. එතකොට මෙන්න හේතුව තිබෙනවා නම් මෙන්න මේ ඵලයේ උද්ගත මේ හේතුව නැත්නම් මේ ඵලය නැහැ. මේ හේතුව නිරුද්ධ වුණා නම් මේ ඵලය නිරුද්ධ වෙනවා. ඒ කුමක්ද යලිදන් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආත්මං සලආත්ම පත්‍ය පස්සෝ පත්‍ය පත්‍ය වේදනා වේදනා පත්‍ය සංහා සංහා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සපාස සම්භවಂತಿ ඒව මේ දශකයේ ලස දුක්ඛ කන්දස සම්දේය ප්‍රවති අනුලෝම වශයෙන් පටිච්ච සම්පාදයේ ප්‍රතිලෝම පැත්ත අනිත්ත එතකොට අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා සංස්කාර නිසා විඥානය තියෙනවා විඥානය නිසා නාම රූප ඇති වෙනවා නාම රූප නිසා සලආයතන ඇති වෙනවා ඒ සලආයතන ප්‍රත්‍යයෙන් පස්සේ ඇති වෙනවා ඒ පස්සේ නිසා වේදනාව ජනිත වෙනවා වේදනා පත්‍ය තණ්හා වේදනාව නිසා තණ්හා ඇතිවෙනවා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව තණ්හා වෙන උපාදානයත් උපාදානෙන් භවයත් භවපච්චා ජාති භවයෙන්ගෙන් නැවත නැවත ඉපදීමක් සිදු වෙනවා මේ විදිහට තමයි මේ සංසාර දුක නැත්නම් නැවත නැවත ඉපදීපදී මේ සසර ගමන සිදුවන ආකාරය සිදුවන්නේ මේකයි එකෙන් වද සාරම කාටේ කෙටි අදහස අද මම මේ ඇයට කියන්නට යන්නේ මේ පරිසම්පාද ධර්මයේ දැක්කෙන වචනවල අර්ථය. ඒක එකවරක් අහලා බෑ හොඳට අවබෝධ කරගන්නට ඕනේ. අවබෝධ කරගත්තාට පස්සේ ඔය අත්නිරූපණ නැවත අපි ඉදිරිපත් කරන්නේ මේ දේශනාවල. ඒකට අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙන එකයි ඒක අදහස. අවිද්‍යාව කියන්නේ මොකක්ද? ඒකට කතමාදී එක්ක අවිද්‍යාව කියන සමහර තැන්වල බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන අත්නිරූපණය තමයි යංකෝ වික්‍රේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං අයං සිතේ අවිද්‍යාව මේ එක තැනක දක්වා ඇති ආකාරය මම මේ කියවේ අවිද්‍යාව කියන්නේ මොකද්ද චතුරාර්ය සත්‍ය දන්නේ දුක්ඛ දන්නේ නැහැ දුක්ඛ සමුදය දන්නේ නැහැ දුක ඇතිවීම හේතුව දුක්ඛ නැති කිරීම දුක්ඛ නිරෝධේ නිවන දන්නේ නැහැ ප්‍රශ්න යෝධගාමී ප්‍රතිපදාව ඒ නිවන් ලබන්නට තියෙන නියම ප්‍රතිපදාව මොකක්ද කියලා දන්නේ නැහැ. ඒක නිසා එතන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදත් එකට අවිද්‍යාව කියලා ප්‍රකාශ කරනවා. විවිධ තැන්වල බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව විස්තර කරන්නේ විවිධ ආකාරයෙන්. සංවතනිකායේ තියෙන සමු බොහෝ සූත්‍රවල දක්වා තිබෙනවා අවිද්‍යාව ගැනම කීප සූත්‍ර රාශියක් තියෙනවා. ඒ දක්වලා තියෙනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය දන්නේ. ඒකත් අවිද්‍යාව. මේ පංචස්කන්ධය ඇතිවීමේ හේතුව සමුදය දන්නේ. ඒකත් අවිද්‍යාව. ඊළඟට පංචස්කන්ධේ නිරෝධය දන්නෙත් නැහැ. පංචස්කන්ධ නිරෝධගාමී ප්‍රතිපදාව දන්නෙත් නැහැ. මේවා දන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මෙවැනි දේශනාවක් අහලා පොතක තියෙන දෙයක් කියවලා මේක මතකද බලලා තාම අපි දන්නවා කියලා එහෙම හිතාගෙන ඉන්න එක වැරදි. ඒක මේ දන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් Taman අත්දකලා නැහැ භාවනාව මේක. එතකොට මේ පංචස්කන්ධයන්ගේ ආස්වාදය මොකක්ද කියලා දන්නේ නැහැ. ආදීනමය මොකක්ද කියලා අවබෝධයකුත් නැහැ. නිස්සරණය හෙවත් ඒකේ නිදහස් වීම මොකක්ද කියලා දන්නේ නැහැ. මේ ඔක්කොම අවිද්‍යාව කියලා දක්වා තියෙනවා. සංයුත්නිකාය සූත්‍ර රාශියක තියෙන අර්ථය අපි මේ එකට අරගෙනයි මේ කතා කරන්නේ. නැත්තම් මේ ආශ්‍රව ධර්ම ධර්මයේ මොනවද කියලා දන්නේ කාමාශ්‍රව භවශ්‍රව දිත්තාශ්‍රව අවිද්‍යාශ්‍රව ඉනේ ධම්මා ආශ්‍රව අයං ආශ්‍රව සමුදය අයං ආශ්‍රව නිරෝධෝ අයං ආශ්‍රව නිරෝධ ගාමිනී පටිපදානති පටිපදාන අයං ආශ්‍රව නිරෝධ ගාමිනී පටිපදානති තේරි නක්කජානාති දන්නේ. ඒ කියන්නේ ආශ්‍රය දන්නේත් නැහැ, ආශ්‍රය සමුදය දන්නේත් නැහැ, ආශ්‍රය නිරෝධය දන්නේ නැහැ. ආශ්‍රය නිරෝධ ගාමිනී පටිපදාති නක්කජානාති ආශ්‍රය නිරුද්ධ කිරීමේ ප්‍රතිපදා මේකයි කියලා ඒක දන්නේත් නැහැ. ඊළඟට මේ ධාතු දන්නේ. මේ වගේ ධාතු සමුදය ධාතු නිරෝධය ධාතු නිරෝධ ගාමිනී පටිපදාව දන්නේ. පංචස්කන්ධය ගැන අපි කතා කළා. ඊළඟට ආයතන හය ගැන දන්නේ. ඊළඟට කියනවා යම් කිසි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං තිනප්පජානාති. යම් කිසි දෙයක් හේතෙන් හටගන්නවා නම් මේ හේතෙන් හටගන්න දේවල් ඔක්කොම නිරුද්ධ වෙනවා කියලා දන්නේ නැහැ. සබ්බේ සංඛාරා දුක්ඛා තිනප්පජානාති. සබ්බේ සංඛාරා අනිච්චා තිනප්පජානාති. සබ්බේ ධම්මා අනාත්තා තිනප්පජානාති. මේ සියලුම සංස්කාර අනිත්‍ය කියලා දන්නේ නැහැ. දුක කියලා දන්නේ නැහැ. අනාත්මයි කියලා දන්නේ නැහැ. ඒ වගේම අවිද්‍යාපත්‍ය සංඛාරා ආදී වශයෙන් දැක්කන පටිච්චසමුප්පාද ධර්මයන් දන්නේ නැහැ. මේ ඔක්කොම දන්නේ නැතිකම අවිද්‍යාව. අවිද්‍යාව කියන එකට සිංහලෙන් කියන්නට පුළුවන් නොදක්කම, මෝඩකම කියලා. එතකොට නිවන ලැබීමට දතයුතු යම්තා දේවල් දන්නවා කියනවා නම් ඒවා පිළිබඳ දැනීමක් නැතිකමට තමයි අපි අවිද්‍යාවය කියලා කියන්නේ. ඒ ඒ අදහස විතරක් හරි මතක තබා ගන්න. නිවන ලබා ගැනීමට නිවන් අවබෝධ කර ගැනීමට දතියුතු කරුණු තිබෙනවා. ඒ කරුණු ගැන Tamanට දැනීමක් අවබෝධයක් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වීමක් ඇති වෙලා නැත්නම් අන්න ඒකට තමයි අපි කියන්නේ අවිද්‍යාව හෙවත් නොදක්කම මෝඩකම කියලා. දැන් මේක තේරුම් ගන්නට ඕනේ. එතකොට මේකෙදි මේ අවිද්‍යාව විස්තර කරනවා නම් මට කියන්නට පුළුවන් පැය 5 10ක් එක දිගට නොනවත්වා. එහෙම කියෙමකේ කිසිම තේරුමක් නැහැ අවිද්‍යාව විස්තර කරනකොට නිමාවක් නොගොන්න ධර්ම කරුණු රාශියක් කියන්න පුළුවන්. එතකොට ඒක නිසා අපි මෙතනින් මේ අවිද්‍යාව කියන එක ගැන කියන විස්තරය නතර කරමු. එතකොට අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා මේ හැට පරමද්දරට ඇති ඇති වෙන්නට ඕන හැඟීමක්. නොදක්කම නිවන් ලැබීමට අවශ්‍ය ගුණ ධර්ම අපි දන්නේ. මොනවා මේවා අපි අවබෝධ කරගත යුතුයි කියලා දන්නේ. ඒකයි අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය මේ අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. එතන මේ සංස්කාර කියන අර්ථය සංස්කාර කියන වචනේ අර්ථය විවිධ තැන්වල විවිධ අර්ථයේ අර්ථයක් තියෙන. ඒ කියන්නේ ඒකේ අර්ථය විවිධ තැන්වල විවිධ වෙනවා. ඒ සංස්කාර කියන වචනේ යෙදෙන යෙදෙන තැනට අනුකූලව අපි ඒකේ අර්ථය තේරුම් ගන්න ඕනේ. ඔය සබ්බේ සංඛාරා අනිත්‍ය කියලා හැම වෙලෙම ටිකකට ඉස්සලා කිව්වේ සබ්බේ සංඛාරා දුක්ඛා කියන්නේ එතෙන්දි කතා කරන්නේ හේතයෙන් හටගත් යමක් තියෙනවා නම් ඒව ඔක්කොම සංස්කාර කියලා. මේ හේතයෙන් හටගත් දෙයක් සංස්කාරයේ කියන වචනය ඒ අර්ථ නිරූපණය ඕනෑම සංස්කාර කියන වචනයක් ඒ කියන්නේ ඕනෑම අර්ථයක් දැක්වීම සඳහා සංස්කාර කියන වචනේ පාවිච්චි කළා නම් ඒ හැමතැනම යොදා ගන්නට පුළුවන් වූ පොදු අර්ථ නිරූපණය. මේක ඕනම වචනයක ඕනම තැනකට යොදා ගන්නට පුළුවන්. ඒකට ඒක මතක තියාගන්න සංස්කාර කියන්නේ මොනවද? යමක් හේතුන්ගෙන් හටගත්තා නම් ඒ හේතුන්ගෙන් හටගත් දේවල් වලට තමයි සංස්කාර කියන්නේ. එතකොට මේ අසම්බේ සංඛාර අනිත්‍ය ආදී තැන්වල කියන්නේ හේතුන් හටගත් සියලුම දේවල් අනිත්‍යයි දුකයි ආදී වශයෙන්. ඊළඟට තියෙනවා අපි ඔය සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පරිපටිසබ්බෝ ආදී වශයෙන් හැම නිවන කියනකොට එතන සංස්කාර කියන වචනේ තේරුම නිවන අත්දකින අවස්ථාවේදී යම් දැනීමක් තියෙනවා ඒ දැනීම හා සම්බන්ධ වූ සාන්ත සුඛ වේදනාවක් ගම්තන් සුළු දැනීමක් විඥාන මාත්‍යයක් පවතිනවා ඒවා හා සම්බන්ධ වූ අරූපාවචර නුවණ ධානයකට සමවැදී ඒ නිවන් සුවක් ගතිනාන රූපස්කන්ධයේ පැවැත්මකුත් තියෙනවා මෙන්න මෙතන තියෙන මේ පංචස්කන්ධ ධර්මයන්, ඒ කියන්නේ නිවන් අත්දකින අවස්ථාවේ තියෙන පංචස්කන්ධ ධර්ම හැර අනිත් ඔක්කොම ධර්ම නිරුද්ධ වෙන නිවන දකින්න අත්දකින එක. එතන සංස්කාර කියන්නේ එතකොට නිවන අත්දකින අවස්ථාවේ තියෙන සංස්කාර ටික හැර අනිත් ඒවා ඔක්කොම නැහැ කියන එක. එතන මේ සියලුම සංස්කාර කියන කතාව නෙවෙයි කතා කරන්නේ. ඊළඟට තවත් තැන්වල කියනවා අපි පංචස්කන්ධය කියනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියනවා. එතන සංස්කාර කියන්නේ ලෝකයේ තියෙන හැම දෙයක්ම නෙවෙයි. තමන්ගේ සිත තුළ පහළ වෙන සිතිවිලි ධර්ම වල සංස්කාරය කියන්නේ. ඒ කියන්නේ රූප පිළිබඳ හරි, ශබ්ද පිළිබඳ සිතිවිලි හරි, ගන්ධ සුවඳ රස පිළිබඳ සිතිවිලි හරි, කායට දැනෙන ස්පර්ශ මනසින් විවිධ දේවල් අරමුණු වෙනවා. මේවා පිළිබඳ සිතිවිලි වල තමයි එතන සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ. මම මේ සංස්කාර කියන වචනේ විවිධ තැන්වල යෙදෙනකොට ඒ අර්ථය මේ ආකාරයෙන් තේරුම් ගන්න කියන කාරණාවයි කියන්නේ. ඊළඟට මෙතන කියනවා තවත් විවිධ තැන්වල සංස්කාර කියන වචනේ කියනවා අපි ඒව නවත්තලා දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන. අවිද්‍යාව නිසා සංස්කාර කියන තැන ඕක ආකාර දෙකකින් බුදුහාමුදුරුවෝ කියනවා. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා එක තැනක කියනවා. කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට ඒ සංඛාර කියන්නේ මොනවද මහණෙනි? කාය සංඛාර, වචේ සංඛාර, චිත්ත සංඛාර. මේ කාය සංස්කාර, වචේ සංඛාර, චිත්ත සංස්කාර කියන ඒවා නිරෝධ සමාපත්තිය ගැන එහෙම කතා කරනකොට කියන එතන අර්ථය මෙතෙන්ද ගන්න බෑ. එතන නිරෝධ සමාපත්තිය ගැන කතා කරනකොට කාය සංස්කාර කියන්නේ ආස්වාස් ප්‍රස්වාස්. වචේ සංඛාර කියන්නේ විතක්ක විචාර. ඊළඟට මේ අනිත් එක චිත්ත සංඛාර කියන්නේ අනිත් මේ හේතියුන් දැනීමක් හැර ඉතුරු සිතේ තියෙන සියලුම චෛතසික ධර්ම. එතකොට ඒක නෙවෙයි මෙතන කතා කරන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට එක තැනකදී කාය සංඛාර, වචේ සංඛාර, චිත්ත සංඛාර කියලා කියනවා. එහෙම කියනකොට අපි ඒක තේරුම් ගන්නට ඕනේ. කයින්, සිතින්, වචනේ යම් කිසි කුසල හරි අකුසල කර්මයක් කරනවා නම් අන්න ඒ කර්ම සංස්කාර තමයි මෙතන කාය සංඛාර, වචේ සංඛාර, චිත්ත සංඛාර කළ අවිද්‍යාව නිසා කයින් වචනයෙන් සිතින් කුසල් හෝ අකුසල් කර්ම සංස්කාර රැස් කරනවා. ඕකම වෙනත් වචන වලින් බුදුහාමුදුරුවෝ කියනවා අවිද්‍යා පත්‍ය පුඤ්ඤාම් සංඛාරා. අවිද්‍යා පත්‍ය පුඤ්ඤාම් සංඛාරා අවිද්‍යා පත්‍ය අනින්දාම් සංඛාරා. මේ අවිද්‍යාව නිසා කුසලුත් කරනවා අකුසලුත් කරනවා ආනන්ද කියන්නේ සිත නොසලන තත්ත්වයේ පවත්නා වූ සමාධි ඇති කර ගන්නවා. එතකොට මේ දෙකම එකයි අර කා සංඛාර වචේ සංඛාර චිත්ත සංඛාර කියන එකයි. මෙතන කියන පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිදාභි කියන වචන තුනේ දැක්වෙන එකම අර්ථයක්. කියන්නේ කයින් හරි වචනෙන් හරි සිතින් හරි කුසල් හෝ අකුසල් කම්ම සංස්කාර රැස්වීමක් තියෙනවනේ ඒක අවිද්‍යාව නිසා සිදුවන්නේ. ඒ වගේම සිත නොසැලෙන තත්ත්වයේ පවත්නා වූ ධ්‍යාන මට්ටම් තියෙනවා. ඒවා අපට කියන්නේ ආනිඤ්ඤාප සංකාර කියලා. ඒවා සිදුවන්නේ අවිද්‍යාව නිසා. මෙන්න මෙතන අවිද්‍යා පත්‍ය සංඛාරා කියන වචනේ අපි අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා කියුවා සංඛාර කියන්නේ මොකක්ද කියලා. ඒත් අවිද්‍යාව කියන්නේ මේ ආයත තේරුම් ගන්නට පහසෙන් මතක තබා ගන්න පුළුවන් විදිහට කියනවා නම් නිවන් යෑමට අවශ්‍ය දේවල් දන්නේ නැතිකම. සංසාර විමුක්තිය ලබා ගැනීමට අවශ්‍ය දේවල් දන්නේ නැතිකම. අපේ මේ භවනා පැත්තෙන් නිවන පැත්තෙන් කතා කරනවා කියන්නේ. ඕක නිසාම තමයි සංසාරයේ දෙග්ගැස්සන දේවල් කතා කරන්නේ. එතකොට එතන අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ කුසල අකුසල කර්ම සම්පූර්ණ. මේ සංඛාර පත්‍ය විඥානං කියලා ඊළඟ සංස්කාර නිසා විඥානය ඇති වෙනවා කියන්නේ. එතන මේ විඥානය කියනකොට විඥානයේ විවිධ ප්‍රභේද තියෙනවා. දැන් අපි අර අවිද්‍යාව පත්‍ය සංඛාර අවිද්‍යාව නිසා කුසල අකුසල කම්ම සංස්කාර රැස් කරන විඥානයේ සිට ඇති වෙනවා. විඥානය කියන්නේ දැනීම කියන අදහස. එතකොට එතන ඒ අවිද්‍යාව නිසා කුසල අකුසල කම්ම සංස්කාර රැස් වෙනකොට ඇති වෙන විඥානයට කියන්නේ අභිසංස්කාර විඥානය. රැස් කරන විඥානය කියන්නේ. අභිසංස්කරණය කරනවා රැස් කරනවා. කුසල අකුසල කර්ම රැස් කරනවා. අවිද්‍යාව නිසා ඒවා රැස් කරනවා. එතකොට ඒ විඥාණයට කියන්නේ අபிසංස්කාර විඥාන. මෙන්න අபிසංස්කාර විඥාණය එක්තරා කුසල කර්ම රැස් කරනකොට පහළ වූ දැනීම වල කියන වචනේ දැන් මරණ මොහොතටපත් වෙනකොට යම් කිසි කර්මයක් සිහිපත් වෙනවා. ඒ කර්මයේ සිහිපත් වෙන විට ඇති වෙන විඥාණයට කියනවා කර්ම විඥාණය කියලා. එතකොට ඒක අපි ගියාත්මයට සම්බන්ධ කරලා කතා කළොත් එහෙම ගියාත්මය අපි කියනවා මැරෙන්න ඉස්සෙල් නොඑක ආකාර කුසල කුසල කර්ම රැස් කරලා තිබුණා. ඒ කුසල රැස් කරපු කර්ම වලට කියන්නේ මොනවද? අபிසංස්කාර විඥාන. රැස් කරපු විඥාන. මේවා රැස් කරපු විඥාන උන්න මැරෙන මොහොතේ සිහිපත් වෙනවා. ඒ මැරෙන මොහොතේ සිහිපත් වෙන එකද කියන්නේ කර්ම විඥානය කියලා. මේවා බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියපු කතා අපි කියන්නේ ඒ කර්ම විඥානය නිසා සංඛාරපච්චයා විඥානං මේ සමත තැනක ගිහිල්ලා ප්‍රතිසන්දි විඥානය කියන එක ඇති වෙනවා. එතන විඥානය කියන්නේ ප්‍රතිසන්දි විඥානය. නැත් තැනක ගිහිල්ලා පහළ වීම. මේ එක අර්ථයක්. ඒට අමතරව මේ විඥානය කියන එක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ කියනවා චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන හයක්. මේ පටිච්ච සම්පාද ධර්මයේ විස්තර කරන්නට පුළුවන් ආත්ම තුනකට සම්බන්ධ කරලා. ගිය ආත්මේ කුසල අකුසල කර්ම රැස් කළා ඒවා මරණ මොහොතේ සිහිපත් වුණා මේ ජීවිතයේ අපි ඉපදුණා ඉපදුණාට පස්සේ මේ කනනාසාදී දේවල් ඇති වුණා. ඉතින් ඕවා නිසා ඕවට අරමුණු හැම වෙලා විවිධ සිතිවිලි කර්ම අපි මේ ජීවිතයේ රැස් කළා. මේ කර්ම නැවත මරණ මොහොතේදී සිහිපත් වුණා. නැවත දැනක ඉපදෙනවා. එතකොට ආත්ම තුනක් ඕක හරිය ලේසියි. මේ ආත්මේ මේ ආත්මේ මේ ආත්මෙන් පසු ආත්මේ. මෙයා පටිච්චසමුප්පාද ධර්මයේ මේ ජීවිතයට විතරක් සම්බන්ධ කරලා විස්තර කරන්න පුළුවන්. එතකොට මේ ජීවිතයට විතරක් සම්බන්ධ කරලා විස්තර කරනකොට විඥාණය කියන එක චක්ක විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා කියනවා. ආත්ම තුනකට සම්බන්ධ කරලා කතා කරනකොට සංඛාරපත්‍ය විඥානං කියන කතාව එතන ප්‍රතිසන්දි විඥානය කියලා ගතියි. කියන්නේ නැවත භවයක ගිහිල්ලා පහළ වෙන ඉස්සලම් පහළ වෙන විඥානය තමයි ප්‍රතිසන්දි විඥානය කියන්නේ. විඥානපත්‍ය නාම රූපං. මේ විඥානේ ඇති වුණාට පස්සේ නාම රූපය තියෙනවා. නාමය කියන්නේ සිත රූපය කියන්නේ කය කියලා මේ ගත්තොත් සිත සහ කය නාම රූප. මෙතන නාම කියන එක විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ පරිසම්පාදයන් කියන විට වේදනා සංඥා චේතනා මානසිකාර පස්ස ඔය කියන්නේ. වේදනා සංඥා පස්සෝ චේතනා මානසිකාර ඔය වචන පහ. වේදනාව සංඥාව පස්සේ චේතනාව මානසිකාර මේවට තමයි නාම කියලා කියන්නේ. මේක මේ ඇයි ටිකක් මතක තියාගන්න අමහතුයි. ඒක නිසා මෙතන කතා කරන්න පංචස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන කියන හතර තමයි නාම කියලා. කියන්නේ මෙතන වේදනා සංඥා පස්සව චේතනා මානසිකාර කියලා පහක් කියවනේ. එතන වේදනා කියන්නේ අපි අද්භූත වේදනා සංඥා සංකාර විඥාන කියන තැන කියපු වේදනා ස්කන්ධය. දෙකම එකයි. ඊළඟට දෙවෙනි තැන කියන සංඥා කියලා ඒ සංඥා කියන විස්තරය තමයි අර පංචස්කන්ධ කතාවේදී වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ කියන සංඥාස්කන්ධේ. ඊළඟට චේතනා මානසිකාර කියලා. චේතනාහම් වික්ඛවේ කම්මං වදාමි කියලා මේ අය අහලා තියෙන චේතනාව නිසා කර්ම රැස් කරනවා කියලා. එතකොට මානසිකාර කියන්නේ සිටිවිලි. සිහිපත් කරනවා. මේ චේතනා මානසිකාර කියන දෙකමයි තියෙන්නේ සංස්කාර ස්කන්ධේ. එතකොට වේදනා ස්කන්ධය උතන තියෙනවා සංඥා ස්කන්ධයක් තියෙනවා සංස්කාර ස්කන්ධයක්. ඉතින් පස්සේ කියලා තව එක වචනයක් කියනවා. පස්සේ කියන්නේ විඥාන ස්කන්ධය. ඒ කියන්නේ පස්සේ කියන එක මනසින් ගිහිල්ලා ස්පර්ශ කිරීම විතරින් පස්සේ කියලා කතා කරන්නේ. ඒ මනසින් ස්පර්ශ කරනකොට විඥානයක් දැනිට වන්නේ එතන ඒකෙන් නිසා ඒකෙන් අදහස් කරන්නේ විඥානස්කන්ධේ. ඒකට නාමස්කන්ධේ විඥානපච්චය නාම රූපං කියන තැන නාම කියන්නේ ඔය කියන වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්ම හතර. නාම රූපං කියන රූප කියන්නේ අපේ ඇඟ කියලා ගන්නකො. ඒ ඇඟේ හැදලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු අතරයි ඒක නිසා ඇතිවෙච්ච උපාදාය රූපය. චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං ඉදං උචිත රූපං කියලා කියන්නේ බුදුහාම. එතකොට මේ රූපය මේ නාමය මේ දෙක ඇතිවන්නේ අර ප්‍රතිසන්දි විඥානය ඉගෙන ගන්න නිසා. ඉස්සල්ලා මේ මැරුණා මැරෙනකොට කර්ම සිහිපත් වුණා ඒ සිහිපත් වෙන නිසා මම මෞකසිකට අපිට සම්බන්ධ කරන මේ කතා කරන මෞකසේ පිළිසිඳ ගත්තා පිළිසිඳ ගන්නකොට එදා නාම ධර්ම ඇති වෙන්න පටන් ගත්තා ඒ වගේම රූප ධර්ම ඇති වෙන්න පටන් ගත්තා ඒවා මේ ඊටාම සරල කරලා කියන්නේ මේවා පස්සට වෙනකොට ඔහොම නෙවෙයි අර්ථය දැක්ෙන්නේ එයාට තේරුම් ගැනීමේ පහසුව සඳහා මේ සරල කරලා මේ පොඩි පාසල් ළමයින්ට කියන ආකාරයෙන් මේ කියන්නේ එතකොට නාම රූපත්‍ය සලා යතන. මේ නාම රූප නිසා ආයතන හයක් ඇති වෙනවා. ච ආයතන කියන එක තමයි සලා ආයතන කියලා හැදෙන්නේ. හයක් ආයතන හයක්. ආයතන කියන්නේ යම් කිසි දෙයක් තියෙන තැන රැස් වෙන තැන එකතු වෙන තැන කියන අර්ථය. එතකොට මේ සංසාර ගමන දිග්ගැස්සීමට අවශ්‍ය දේවල් රැස් වෙන්නේ මේ හයේ සංසාර ගමන නිම කරන්නට අවශ්‍ය දේවල් රැස් කරගත යුත්තේ මේයි. ඒවා තමයි ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. තමන්ගේ ඇඟේ තියෙන ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රියයි. එතන ඉන්ද්‍රිය හයට ඇහැට පාලියෙන් චක්කු කියනවා. ඒකට ආයතන කියන වචනේ එකතු කරනවා. චක්කු එකතු කිරීම ආයතනය ආපුවම චක්කායතනය වෙනවා. ඔක සංදි මේ ව්‍යාකරණ මේ කරලා තියෙනවා නම් සංදි වෙන ආකාරය තේරෙනවා. එතකොට සෝත කියන්නේ කනට ඒකට ආයතන කියන වචනේ එකතු කරනහම සෝත ආයතනය වෙනවා. නාසයද කියන්නේ ගාන කියලා. මාප්‍රාණ ගාන ගාන ආයතන කියපුවාම ගාන ආයතනය වෙනවා. දිවට කියන්නේ ජීවා කියලා. හරියි. ජීවා ආයතනය කියන වචනේ එකතු වුණාම ජීවා ආයතනය වෙනවා. කය කාය කියලා නම් පහෙන් උපාදීන් කියන්නේ. එතකොට කාය ආයතනේ කාය ආයතනේ නේන. එතකොට මනසට කියන්නේ මනෝ කියලා මනෝ ආයතනේ මන ආයතනේ. මෙන්න මේ නාම රූප නිසා ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඒවා පහල වෙනවා ඒ ආයතන බාස් කරගන්න වෙනවා. මේ ආයතන නිසා සලආයතන පත්‍ය පස්සෝ සලආයතන නිසා ස්පර්ශයක් දෙන දෙනවා. ඇහැට රූපයක් ගැටුණාට පස්සේ රූපේ දැකීමේ සිත පහළ වෙනවා. ඒ සිත පහළ වෙනකොට මනසින් ගිහිල්ලා ඒ රූපේ ස්පර්ශ කරනවා. කනට ශබ්දයක් ඇහුණාම ශබ්දය දැනගැනීමේ සිතක් ඇති වෙනවා. ඒ සිත ශබ්දය ස්පර්ශ කරනවා. නාසයට ගඳ සුවඳ වැදුනාට පස්සේ අපිට ඒක දැනෙනවා. ඒ දැනෙනකොට සිත ඒ ගඳ සුවඳ ස්පර්ශ කරනවා. අන්න ඒවා. දිවට යම් කිසි දෙයක් ගෑවෙනවා රසක්. එතකොට අපිට ඒක දැනීමක් ඇතිවෙනවා. ඒ දැනීමෙන් තමයි අර රස ස්පර්ශ කිරීමක් සිදු වෙනවා. ඒ මායකක නාම ධර්මයක් ඇති වෙනවා එතන. ඒ වගේම කයට යමක් ගැවුනහම ඒ පොට්ටබ්බේ ස්පර්ශ කරනවා මනසින්. මනසින් යම් දෙයක් කරමු කරපුවාම ඒ මනසින් අරපු අරමුණු කරපු දෙයක් මනසින් ස්පර්ශ කරනවා. එන්න මෙතන ස්පර්ශ හයක් තියෙනවා. එතන ඒක අර චක්කසෝත ගහන ජීවා කාය මනෝ කියන පාලි වචනවලට ස්පර්ශ කියන වචනේද පාලියෙන් කියන්නේ ස්පර්ශ කියලා. මා කන් පයන්නේ අසන්නයි සයන්. එතකොට චක්කු පස්ස නැත්නම් චක්කු සම්පස්ස සයනල්මන්. චක්කු සම්පස්ස කියන වචන දෙක එකතු වුනහම චක්කු සම්පස්ස වෙනවා. සෝත එකතු කිරීම සංපස්ස එකතු නම් සෝත සංපස්ස වෙනවා. ගාහන සංපස්ස, ජීවා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස කියලා ඒකට කියනවා. මේ පස්සපච්චය වේදනා. මේක නිසා වේදනාව ඇතිවෙනවා. මේ වේදනාව සැප දුක් මැදහත් වේදනාව වෙනවා. සැප වේදනාව, දුක් වේදනාව, මැදහත් වේදනාවක් වෙන්න පුළුවන්. කායික වේදනාවක් වෙන්න පුළුවන්, මානසික වේදනාවක් වෙන්න පුළුවන්. කායික හරි මානසික හරි සැප දුක් නැඳහත් වේදනා නැති මේවා අර ඇහැට රූපේ දැකලා ඒ රූපය දැකීම දැක්කට පස්සේ සැප වේදනාවක් ඇති වෙන්න පුළුවන් නැත්නම් දුකක් ඇති වෙන්න පුළුවන් නැත්නම් නැඳහත් වේදනාවක් ඇති තමන් ප්‍රිය කරන දෙයක් දැක්කොත් සැප වේදනාවක්. තමන්ගේ අත්‍යසයෙන් අත්‍යයෙන් කරන ජරා දෙයක් දැක්කොත් එහෙම දුක් වේදනාවක්. ජරා දෙයක් හෝ ජරා දෙයක්. නැත්තම් අපි හිතමුකෝ මඳහක් දෙයක් දැක්කම එතකොට අපිට මඳහක් වේදනාව. එතකොට ඒ චක්කු සංපස්සේ නිසා ඇතිවෙච්ච වේදනාව චක්කු සංපස්සදා වේදනාව කියන්නේ චක්කු සංපස්සේ තුලින් ඇති වුණු වේදනාව කියන එකයි චක්කු සංපස්සජා වේදනාව කියන්නේ. ඒතකොට චක්කු සංපස්සජා වේදනාව සැප එකක් වෙන්නටත් පුළුවන් දුක් එකක් වෙන්නටත් පුළුවන් සැප දුක් දෙකම නැති නැදහත් වේදනාවක් වෙන්නට පුළුවන්. ඕවට කියන්නේ මනෝ පවිචාර කියලා. ඔය විදිහට ඒක කියන්නේ ඇහැට දැකපු රූපයේ සැප වේදනාවක් ගෙන දෙන ආකාරයෙන් අපි සිහිපත් කරනවා කල්පනා කරනවා ඒ ගැන සිතීදී ඇති කරගන්නවා මනසේ යම්කිසි හැසිරීමක් තියෙනවා සැප දෙන විදිහට ඒක සිහිපත් කරනවා ඒක නිසා ඒකට මනෝ පවිචාර කියනවා දුක දෙන විදිහට සිතපත් වෙනවා. දුක් වේදනා. ඒක ඒකත් මනෝපච්චාර. නැත්තම් මනසත් ආකාරයෙන් දෙන ආකාරයට සිතපත් වෙන ඒකට මනෝපච්චාර කියනවා. එතකොට මේ ඇහැට රූපේ ගැටුණාට පස්සේ චක්කු සංපස්සජා වේදනාවක් ඇතිවෙනවා. මේ වේදනාව සැප එකක් විය හැකියි, දුක් එකක් විය හැකියි, මනසත් එකක් විය හැකියි. මේ වේදනා ඇති කර දෙන්නේ අර කලින් කියපු සිතේ හැසිරෙන ස්වરૂපයන්ව මනෝපච්චාරයන් අනුව මේක බුදුහාමුදුරුවෝ කියන දක්නා රූපන් දිස්වා සෝමට අස්සත්තානියන් රූපන් උපවිචරිතය ආදී වශයෙන් ඒවා දක්වනවා. එතකොට මේ විදිහට වේදනාව අපි තේරුම් ගන්නට ඕනේ කායික හරි මානසික වේදනා තියෙනවා සැප වේදනා තියෙනවා දුක් වේදනා තියෙනවා මඳහත් වේදනා තියෙනවා මේවා ඇහැට රූප පෙන්වන්නට පස්සේ තියෙන්නත් පුළුවන් නැත්නම් කනට ශබ්දය වුණාට පස්සේ තියෙන්නත් පුළුවන් මේ වේදනා කනට ශබ්දය ඇතුණාට පස්සේ තියෙන වේදනා ටිකනේ සෝත සම්පස්සජා වේදනා නාසයට ගඳ සුවඳ ඇතුණාට පස්සේ මේ වේදනාව ඇති වෙන්නත් පුළුවන්. ඒකට කියනවා ගාන සංපස්සජා වේදනා. ඊළඟට දිවට රසයක් ගෑවුනාට පස්සේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ජීවා සංපස්සජා වේදනා කියලා ඒකට කියනවා. කායට ස්පර්ශ ඇතුණාට පස්සේ ඇති වෙන වේදනාව කාය සංපස්සජා වේදනා වශයෙන් මනසින් නොයෙක් දේවල් අරමුණු කළාට පස්සේ ඇති වෙන වේදනා මනෝ සංපස්සජා වේදනා වශයෙන් හැඳින්වෙනවා. එතකොට මේ විදිහට වේදනාව තේරුම් ගන්නට ඕන. වේදනා පත්‍ය තණ්හා. වේදනාව ඇති වුණාට පස්සේ තණ්හාවක් ඇති වෙනවා. මේක මේ දන්නා තණ්හාව කියන්නේ ආසාව, ඇලීම, බැඳීම, ප්‍රිය කරන ස්වરૂපය. ඒක මේ වගේ දෙයක් නේ ආසාව කියන්නේ. එතකොට මේ ආසාව ප්‍රධාන වශයෙන් කොටස් තුනක්. කාම ආසාවක් තියෙනවා. කාම වස්තුන් තුලින් ඇහැට ප්‍රිය රූප දැකලා සුඛ වේදනාවක් විඳින්න ආසාවක්, කනට ශබ්ද අහලා සුඛ වේදනාවක් විඳින්න ආසාවක්, නාසයට හොඳ ගඳ සුවඳක් දැකලා ඒකට ආසාව නැත්නම් දිවට හොඳ රසයක් ගැයෙන්න ආසාව කයට හොඳ ස්පර්ශයක් තමන්ට සතුටක් දෙන දෙන ස්පර්ශය මොකක් හරි ඒ ස්පර්ශය පිළිබඳ ආසාව ඒ වගේම මනසට විවිධ අරමුණු හමු වුණාට පස්සේ ඒ තුළින් ඇති වෙන ආසාවේ විඳීමට තියෙන කැමැත්ත ආසාවක් ඇති වෙන්නත් පුළුවන් මේ විදිහට මේ ආසාව කාම ආසාවක් වෙන්නත් පුළුවන් නැත්නම් මේ භවයේ රැඳී සිටීමට ආසාවක් තියෙනවා මේ මරුණට පස්සේ දිව්‍ය ලෝකෙ උපදිනවා නැත්නම් නැවත මනුස්ස ලෝකෙම උපදින්න ඕනේ. ඒ ආදි වශයෙන් වගේ සැදී සිටීමේ ආශාවක් ඇති වෙනවා භව ආශාව. නැත්නම් සමහර අය හිතනවා මරුණට පස්සේ නැවත ඉපදෙන්න ඉන්නකම් කාලා දීලා පුළුවන් තරම් ජොලි කරලා ඉන්න එක තමයි තියෙන්නේ කරන්නට කියලා ඉන්ද්‍රයන් පිනව පිනව සතුට වෙන්න ආශාවක් තියෙනවා. එහෙමයි අද ඉන්න අනන්ත. ඒකට කියනවා විභව තණ්හාව කියලා. එතකොට මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තණ්හාව කොටස් තුනක් මේ තණ්හාව ඇති වෙන්නද පුළුවන් රූප දැකලා රූපේ පිළිබඳ තණ්හාව. ඒක රූප තණ්හා කියන්නේ. කනට ඇහෙන ශබ්දයේ පිළිබඳ තණ්හාවක් ඇති. ඒකට කියනවා ශබ්ද තණ්හා කියලා. නාසයට දැනෙන ගඳ සුවඳට තණ්හා ඇති වෙන ගඳ තණ්හා. දිවට දැනෙන රස වලට ඇති වෙන තණ්හාවට රස තණ්හා කියන, කයට දැනෙන ස්පර්ශ තියෙන ඒවට තණ්හා කියලා. එතකොට ඒවට කියන පොට්ටබ්බ තණ්හා කියලා. මනසට දැනෙන දේ අරමුණ වලට තණ්හාවක් ඇති වෙන එකට කියන ධම්ම තණ්හා කියලා. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒවට තණ්හා කියන වචනේ දක්වලා එකතු කරලා තමයි රූප තණ්හා, ශබ්ද තණ්හා ආදී වචන හැදෙන්නේ. මේ රූප තණ්හාව එක් ලැබීමට රූපයක් තුළින් ආශාවක් අත්දැකීමට තියෙන ඒ තණ්හාව කාම ආශාවක් වශයෙන් ඇති වෙන්නත් පුළුවන්. භව ආශාවක් වශයෙන් ඇති වෙන්නත් පුළුවන්. විභව ආශාවක් වශයෙන් උදෙනේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවක් වශයෙන් ඇති වෙන්න පුළුවන්. ඒකට අර හයම මේ තුනට බෙදපුවාම 18ක් වෙනවා. ඒ 18 තමන්ගේ දේවල් පිළිබඳවත් ඇති වෙන්න පුළුවන් අධ්‍යාත්මික වශයෙන්. අනුන්ගේ දේවල් පිළිබඳව බාහිර වශයෙන් උත් ඇති වෙන්න පුළුවන්. ඒක අධ්‍යාත්මික භාවනාවේ වශයෙන් මෙතන ඔබ 36ක් වෙනවා. ඕකම අතීතයේ දේවල් පිළිබඳ තණ්හාවක් ඇති වෙනවා. වර්තමානයේ දේවල් පිළිබඳ තණ්හාවක් තියෙනවා. අනාගතයේ දේවල් පිළිබඳ තණ්හාවක් ඇති. ඒකට තුනක් වෙනවා එතන. අතීත වර්තමාන. ඒකාර 36 තුනෙන් වැඩි කරොත් 108ක් වෙනවා. මේ විදිහට තණ්හාව 108 ආකාරයකින් උපදිනවා. ඒ සංහාව තමයි අපි මේ වේදනාපච්චා තණ්හා කියන්නේ. වේදනාංශා තණ්හාව. ඊපස්සේ තණ්හා පත්‍ය උපාදාන. උපාදාන කියන්නේ අල්ලනවා. සිතින් ගිහිල්ලා කඩින් අල්ලා ගන්න. ඔය පොත්වල දක්වා තියෙන උපමාව ඔය නායක හරි ගැරන්ඩියෙක් හරි සතෙක් මැගියෙක් ගිහින්ද කටින් අල්ලා ගන්නවනේ. කටින් අල්ලගත්තට පස්සේ උඩ ගැව්වත් ඒක අතහරින්න ඌ කැමති නෑ. අතහරින්නෙත් නෑ. සමහරට අතහරින්නෙම නැතුව ඉන්නව කොච්චර කළා. එතකොට ඒ වගේ තදින් අල්ලා ගැනීමට උපාදානය කියලා කියනවායි කියා පොත්පත්වල දැක්කේ. ඒ උපමාවත් පොත්වල තියෙන උපමාවක් අපිට කියනවා. එතකොට අපි තදින් අල්ලා ගන්නවා උපාදානක. මේ අල්ලා ගැනීම තදින් අල්ලා ගැනීම තුන් ආකාරයෙන් සිදුවන්නට පුළුවන්. ඒ කියන්නේ සංහාවෙන් අල්ලා ගන්නට පුළුවන්. සිතින් කලින් අල්ලන තණ්හාව ආශාව නැත්නම් මානෙන් කලින් අල්ලා ගන්නවා තණ්හා මාන නැත්නම් වැඩි දෘෂ්ටියකින් කලින් අල්ලා ගන්නවා මමය මගේ ආදී වශයෙන් ඒ ඔක්කොම දෘෂ්ටි වශයෙන් ඇති කර ගන්නා උපාදාන. එතකොට මේ උපාදාන තණ්හා වශයෙන් හෝ මාන වශයෙන් හෝ දිට්ඨි වශයෙන් හෝ කියන ත්‍රිවිධාකාරයෙන් ඇති වෙන්නට ඉඩ තිබෙනවා. ඒ උපාදානය හතර ආකාරය. ඒ උපැති ඇතිවෙන උපාදානයේ ආකාර හතරක්. කාම උපාදාන, ditth උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියලා ඒවා දක්වන්නේ. මෙසේ සිතින් අල්ලනවා තදින් කාම වස්තුන් අල්ලනවා. කාමය හෝ කාම වස්තුන්. කියන්නේ කාම වස්තුන් තුළින් යම් කිසි ආස්වාදයක් තියෙනවා නම් ඒක එක් ක්ලේශ කාමයි. ආ ඒ ක්ලේශය ඇති කර දෙන වස්තුන් තියෙනවා නම් ඒකට කියන්නේ වස්තු කාම කියලා. ඒ අපි හිතමු ඇහැට රූපයක් දැක්කා කියලා රූපේ දැක්කහම ලස්සන රූපයක් නම් ඒක ගැන සතුටක් වෙලා ඒ සතුට විඳින්න ආසාවක් තියෙනවා නම් ඒක ක්ලේශකාමයක්. ඊළඟට ඒ රූපේටම ආසා කරනවා නම් ඒක වස්තුකාමයක්. එතකොට මේ වස්තුකාම වශයෙන් හා නැත්නම් ක්ලේශකාම වශයෙන් යම් කිසි දෙයක් සිතින් තදින් අල්ලන්නට පුළුවන්. ඕනම එක. රූපයක් හරි සබ්දයක් හරි ඕනම එක. මේක නිසා ඒක කාම උපාදාන කියන වචන දෙක එකතු කරලා කාමෝපාදාන කියලා හැදෙනවා. ඊළඟට දිත්තේ පාදන කාමෝපාදාන දිත්තේ අත්පාදාපාදාන සීලබ්බතෝපාදාන කියලා හතරක් තියෙනවා. දිත්‍ති වැරදි ආකාර දෘෂ්ටියෙන් තියෙනවා. අපි අවබෝධ කරගෙන හැඟීම් අල්ලගෙන තියෙනවා ඒකම තදින් අල්ලගෙන සිටින සමහර දැන් කාලේ නිවන් යන්නට බෑ කියලා තදින් අල්ලගෙන ඉන්නවා සමහර විතා ඉන්නවා අනාගාමීනොත් එහෙම ගිහි කාලේ ඉන්නට බෑ කියලා තදින් අල්ලගෙන ඉන්නවා අපි මේ භාවනා කරන අය තුළ තියෙන උපාදාන සිද්ධියක් ඔය කියන්නේ නැත්තම් රහත්තුනොත් එහෙම දවස් හතින් ගිහි එක් වශයෙන් හිතෙන් මැරෙනවා කියලා තදින් අල්ලගෙන ඉන්නවා ඒ වගේමත් ඉතින් මේ හොඳ පැත්තෙනුත් තදින් අල්ලන දේවල් තියෙනවා නැත්තම් මේකමයි හරි වෙනත් දෙයක් හරි නෑ කියලා ඔය සමහර භාවනා තැන් වලට ගියාම එක හාමුදුරුවෝ මොකක් හරි කිව්වම ඒක මත අතින් අල්ලගෙන මේ බුදුහාමුදුරුවෝ කියපු දෙයක් පැහැදිලිව පෙන්වලා දුන්නා. අර අර කත හරින්නට කැමති නැහැ තමන්ම තදින් අල්ලගෙන ඉන්න. නැත්නම් ඉතින් දෙවියන් වහන්සේ ලෝකෙම වුණා කියලා එහෙම දෙයක් තදින් අල්ලගෙන ඉන්න. ඔය ඕනෑම දෙයක් දෘෂ්ටි තියෙනවානේ. මේකේ ආඥාවක් තියෙනවා නැත්නම් මරණයෙන් පස්සේ ඉපදෙනවා මරණයෙන් පස්සේ ඉපදෙන්නේ නැහැ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වගේ දේවල් නෑ අපාය වගේ දේවල් නෑ ඒක ඔක්කොම මේ ලෝකේ තියෙන ආදි විවිධ දෘෂ්ටි තියෙනවා මේවා සතින් අල්ලා ගන්නවා ඒකට තමයි ditthi උපාදාන කියන්නේ ඊළඟට අත්වාද උපාන මේක ආත්මයක් කියලා Tamange ඇඟයි ස්තල්ලන්න මේක ආත්මයක් කියලා තදින් අල්ලාගෙන සිටිනවා ඒක අත්වාද උපාදාන ඊළඟට මේ සංසාර විමුක්තිය ගැන ලැබීමට නිවන් ලැබීමට නෑ අපේ ආගම අනුව කතා කරනවා නම් අන්‍ය ආගම් අනුව කතා කරනවා නම් මේ දුක සම්පූර්ණයෙන් නැති කරලා සදාකාලික සැපක් ලබා ගන්නට ඒ කියලා විවිධ ක්‍රියාමාර්ග නිවැරදි ක්‍රියාමාර්ගේ නැතුව තදින් අල්ලගෙන සිටිනවා ඒකයි සීලබ්බතු උපාදාන කියන්නේ දෙවියන් වහන්සේට යාඥා කළොත් සදාකාලික සැප ඇති ස්වර්ගයට යන්නට පුළුවන් කියලා ඒක තදින් අල්ලගෙන ඉරිදට ගිහිල්ලා ඉතින් පල්ලියට ගිහිල්ලා දන ගහලා අපි මේව සමස්තයට බඳුන් කරනවා නෙවෙයි. අපි මේ කියන්නේ මේ උපාද මේ මේ සීලබ්බත උපාදානය කියන වචනේ. ඉතින් මේ විදිහට ඒක උපාදාන වෙන නැත්නම් Hindu ආගම වාගේ ගිහිල්ලා කන් දෙක අල්ලගෙන අත් දෙක දෙපැත්තෙන් ධානය නැමීගෙන ගණ දෙවියන්ව ශිව දෙවියන්ව කවරෙකුට හරි පූජා දීලා වන්දනා කරාට පස්සේ මේ සංසාරගතෙන් මිදෙන්නද පුළුවන් කියලා නැත්නම් කටු ගහගෙන බිම පෙරදිලා එල්ලිලා එහෙම කරන්නත් පුළුවන් කියලා හිතාන එහෙම උපාදාන කරන ඒ සීලබ්බත උපාදාන නිවන් යන්ට යන බලාපොරොත්තු වෙන අයත් ඒ වගේම උපාදාන කරගෙන ඉන්නවා දැන් ඔය ඉන්නෝනේ ඔය දක්ෂ ගිහි කෙනෙක් සෝවාසෝතාපන්න උපාසක මහත්තයයි කියන කියාගන්නේ දන් දෙන්නට එපා සෙල් රකින්නට එපා භාවනා කරන්නට එපා මෙතෙක් අහපු බණ ඔක්කොම බොරු මං කියන බණ විතරයි හරි ඕක තමයි යාගේ ප්‍රධාන තියෙන්නේ මොකක්ද ප්‍රධාන දේ. එතකොට ඒකම අරගෙන ඉතින් දහස් ගණන් ඒක උපාදාන කරගෙන අනිත් අය වැරදි කියලා හිතාන මේවා කරනවා. නැත්තම් ওই නක්කාවත් කියලා පිස්සු මිනිස්සෙක් ඉන්න ඒ මිනිහා විකුත්ති බණ කියනවා අපටත් මේ ළඟදී දුරකථන වලින් බුල දෙනින් කතා කරලා විකුත්තිකාරු මේ ඒව අල්ලගෙන සතින් උපාදාන කරනවා මේවා සීලබ්බත උපාදාන හිතන්න එපා මේ බුද්ධ ධර්මයේ පිට විතරයි මේ සීලබ්බත උපාදානය කියන එක තියෙන්නේ කියලා එදා බුදුහාමුදුරු ඉන්න කාලේ පෞසෝදාහරින්ද කියලා කංගාව ඊළඟට බහැලා හොදනවා දීපාන්දර නානවා ඒ වගේ ගිනි දෙවියන් පුදනවා වගේ දේවල් තිබුණා ඒවත් සීලගත උපාදාන තමයි. නමුත් අද කාලේ හැටියටත් ඔය වගේ උපාදාන තියෙනවා. මේ විදිහට උපාදාන වර්ග හතරක් තියෙනවා. එතකොට තණ්හාව තුළින් මේ උපාදාන ඇති වෙනවා. උපාදාන පත්‍ය භව. උපාදානයේ නිසා භව ඇති වෙනවා. මේ භව කියන එක පොත්පත්වල දක්වා තියෙන ආකාර දෙකකින් කර්ම භව සහ උත්පත්ති භව කියලා. අපේ පොත්වල තියෙන කරුණු අපේ ඉදිරිපත් කරන ප්‍රායෝගික වශයෙන් ওই කරුණු වල වැඩෙන් ඉදිරියේදී පෙන්වන්නට තියෙනවා. ඉතින් ඒකකොට මේ පොත්වල තියෙන එකයි ප්‍රායෝගික එකයි අතර සම්පූර්ණ වෙනස්කම් තියෙනවා. ඒක නිසා පොත්වල තියෙන ඒවත් දතේතු. උත්පත්ති භව කියන එක භවය කියන්නේ ලෝකය කියන සිංහල අදහස අපි ගත්තොත් කාම ලෝකයක් තියෙනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝක හයයි, මනුෂ්‍ය ලෝකයයි, කාම ලෝක කියලා කියනවානේ. අපාර හතරක් කාම ලෝකෙට ඇතුළත් වෙන්නේ. එතකොට එතන 11ක් තියෙනවා. දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි, අපායවල 4යි. මේ 11ටම කාම භව කියලා කියනවා. කාම ලෝකය කියලා කියමුකෝ අපි කාම භව කියනවා. ඊළඟට රූපාවචර භක්ම ලෝක 16ක් තියෙනවානේ. ඒ 16ට කියනවා රූප භව කියලා. අරූපාවචර ලෝක 4ක් තියෙනවා. ඒකට කියනවා අරූප භව කියලා. ඒතකොට මේ භව කියන එක බෙදන්න පුළුවන් එක අතකින් කාම භව, රූප භව, අරූප භව කියලා. ඒකම තවත් ආකාරයකින් බෙදෙනවා. ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව කියලා. ඒ කියන්නේ මේ ඕකාර කියන්නේ ස්කන්ධ කියන වචනේට පංචස්කන්ධය කියනකොට ස්කන්ධ කියන්නේ ඒ ස්කන්ධ කියන එකට කියන වචනයක්. එක ස්කන්ධයක් විතරක් තියෙන ලෝකයක් තියෙනවා. ඒක තමයි අසඤ්ඤතලය කියන්නේ හිත නැති කයද විතරක් තියෙන බක්ම ලෝකයක් තියෙනවනේ. හතරෙන් ධ්‍යානෙන් පස්සේ ඒක දැන උපදින. කය විතරයි තියෙන්නේ. සිත නැහැ කල්ප 500ක් යනකම් සිත නිරුද්ධයි. එතන තියෙන්නේ කාය කියන එක විතරයි රූප කියන ස්කන්ධය පමණයි කියන එක ඒකෝකාර බව. චතුෝකාර බව කියලා තියෙන ස්කන්ධ හතරක් විතර තියෙනවා. අරූපාවච ලෝකවල කය මිස සිත මේක සිත මිස කය නැති බඹලෝ සතරක කියලා එහෙම ලෝකට සංග්‍රහය කියන ගාථාවිය. සිත විතරක් තියෙන කය නැති රූපාවච අරූපාවච ලෝක හතරක් තියෙනවා. ආකාසානං චාතන ආදී. මේකේ වේදනාව තියෙනවා සංඥාව තියෙනවා සංඛාර තියෙනවා විඥාන තියෙනවා රූප නැහැ ඒක නිසා චතු වෝකාර බව තියෙනවා මේ පහ හැරුණට පස්සේ මේ එක සෞරග්‍රහ මණ්ඩලයක ලෝක 30ක් 31ක් තියෙනවා ඒ 31කින් මේ පහ හැර අනිත් 26ෙම තියෙන්නේ ස්කන්ධ පහම. දැන් මනුස්ස ලෝකේ රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥා, සංකාර, විඥාන තියෙනවා. ඒ වගේ දේවියෝගාව තියෙනවා, බ්‍රහ්ම ලෝකේ, රූපාවච බ්‍රහ්ම ලෝකේ වේයයතාව තියෙනවා. මේ විදිහට පංචවෝකාර භව ස්කන්ධ පහම කියන. එතකොට එතන භව කියන එක කොටස් ආකාර දෙකකින් බෙදෙන. ආකාර දෙකකින් අපි කියවා ඒක වෝකාර භව, සතෝකාර භව, පංචවෝකාර භව කියලා එකක්. අනිත් එක කාම භව, රූප භව, අරූප භව කියලා. තවත් ආකාරයකින් ඕක කියන සංඤේ බව, අසංඤේ බව, නිර සංඤේ, නාසංඤේ බව කියලා. මම මේ බව කියන වචනේ උත්පත්ති බව කියන එකයි මේ අපි කියන්නේ. එතකොට සංඥාවක් තියෙන බව වලට කියනවා සංඤේ බව කියලා. අසංඤේ බව කියන්නේ සංඥාවක් නැති ලෝකය. නිය සංඥා නාසංඤේ බව කියන්නේ සංඥාවක් තියනවාද කියලා කියන්නත් බෑ නැහැ කියලා කියන්නත් බෑ. එතකොට සංඥාවක් නැති ලෝකේ කියන්නේ අර රූපේ විතරක් තියෙන ඒකෝකාර බව කියේ ඒක සිතක් නේ. රූපේ විතරයි කියන්නේ ඒක නිසා සංඥාවක් නේ අසංඥ බලය. ඒකත් කියන්නේ අසංඥී බව කියන්නේ. නේසඤ්ඤී නාසඤ්ඤී බව කියන්නේ අර අරූපාවචර ලෝකේ හතරවන ධ්‍යානෙම උපදවින හතරවන රූපාවචර ධානයෙන් උපදින බ්‍රහ්ම ලෝකයට කියන සංඥාවක් තියනවාද කියන්නත් බෑ නෑද කියන්නත් බෑ ඒ තරම් සියුම් ඒක නිසා නේ සංඥේ නාසංඥේ බව මේ දෙක හැර අනිත් 29ට කියනවා සංඥේ බව සංඥාවක් තියෙනවා මෙන්න මේ විදිහට උත්පත්ති බව කියන කතාව කියනවා එතකොට උපාදාන පත්‍ය භව උපාදාන නිසා භව ඇතිනවා එතකොට කම්ම භව කියලා තව එකක් කියනවා මේ උපාදාන නිසා කර්ම භව රැස් කරනවා කුසල් හරි අකුසල් හරි මොනම කර්මයක් හරි කරනවා උපාදාන. භවපත්‍යා ජාතිමේ කර්මම රැස්වීම නිසා ජාතිය ගෙනදෙනවා. ජාතිය කියන එකෙන් අදහස් ගන්නේ නැවත තැනක පහළ වීම. ඒ විස්තර වශයෙන් කියනවා කතමාජේකේ ධාති යම් ගෝපය යාතේ සම්තේ සංසත්තානම් කම්මි කම්මි සත්‍යනිකාය ජාති සංජාති ඔක්කන්ති අබිනිම්බන්ති කන්දානම් පාසුභාවෝ ආසනානම් පටිලාභෝ අයං උචිත දික්ඛේ ධාති ආදී වශයෙන් කියන මේක විස්තරයක් මේ අයිට මතක තියාගන්න බෑ කොයි හරි ගිහිල්ලා තැනක මරණයෙන් පස්සේ පහළ වීමක් තියෙනවා නම් ඒකත් ධාතියක් තමයි එකපාරටම දැන් මිනිස්සු වශයෙන් ඉඳගෙනකොට මනුස්ස ලෝකේ වගේ මේ මෞපස ලෝක දිනන එකවර ඔක්කොම පහල වෙනවා උපපාතික වශයෙන්. ජීවි වශයෙන් උපදිනව භක්ම වශයෙන් උතුර එකපාරටම ගිහිල්ලා පහල වෙන එකම රූප. දෙවියෙක් වශයෙන් වෙනවා නම් තරුණ දේව රූපයක් එකවර පහල වෙන්නේ කවදාවත් නාගෙන්නේ නැහැ. නැරෙන මොකද ලක්ෂණ. එතකොට මනුස්ස ලෝකෙ බුදුනවා මෞකසල බැඳ ගැනීමක් තියෙනවා. ಜಾති කියන්නේ ඉදීමක් පහළ වීමක්. ඒක මේ භවයෙන් පසුව පහළ වීමක් වන්නටත් පුළුවන් මේ භවයේ තුලදීම පහළ වීමක් වන්නටත් පුළුවන්. ඒ පහළ වෙන જાති ඔක්කොම ඉන්ද්‍රිය ඇතුව පහළ වෙන්න පුළුවන් සංජාති ඔක්කාන්තියම අවකුසට දැස ගැනීම ගන්නට පුළුවන්. කන්ධානම් පාද භාව ස්කන්ධයන්ගේ රූප වේදනා ආදී ස්කන්ධයන්ගේ පහළ වීමක් වෙන්න පුළුවන්. ආතනානම් පරිලාභෝ මේ චක්ඛාතන සෝතාතන ආයයන්ගේ ප්‍රතිලාභයක් නැහැ මේ ඔක්කොම තමයි જાති කියන්නේ. જાතිය ගැන දුන්නාට පස්සේ එනවා ඉතින් ඔක්කොම දුක. ජරාවත් එනවා, ජාතිපත්ත්‍ය ජරා, ශෝක, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව කියන්නේ විලාප කියන එක, දුක් කියන්නේ කායික දුක්, දෝමනස් කියන්නේ මානසික දුක්. ආදී විවිධාකාර දුක් වලට දුක් වල නැවත නැවත ඉපදී ඉපදී ඉපදී යනවා. මේ සංස්කාර ගමන සිදුවන ආකාරය. ඉපදෙනවා මැරෙනවා නැවත ඉපදෙනවා නැවත මැරෙනවා දිගින් දිගට මේ ලෝකයේ කොතනක හරි මේ ආකාරයෙන් මේ ක්‍රියාදාමය සිදුවෙනවා මෙතනින් මැරලා ගිහිල්ලා තමයි දිව්‍ය ලෝකේ සමහර බ්‍රහ්ම ලෝකේ කුසල තිබුණොත් ධ්‍යාන තිබුණොත් නැත්නම් තේසන් ලෝකේ නැත්නම් අමනුෂ්‍ය ලෝකේ නැත්නම් නැවත මනුෂ්‍ය ලෝකේ එහෙමත් නැත්නම් අපායේ කොහේරි තැන පිටින් ගිහිල්ලා ඔක්කේ ක්‍රියාත්මක වෙනවා එතෙන් පස්සේ නැවතත් ඔය විදිහට ආයෙත් එතනින් මැරෙනවා තවත් තැනකට යනවා මේක දිගින් දිගට දිගින් දිගට සංසාරේ පුරා සිදුවීගෙන සිදුවීගෙන ආවා මේක නවත්තන ක්‍රියාදාමය තමයි පටිලෝම පටිච්චසමුප්පාදයෙන් කියන්නේ. දැන් මෙතනින් මේ ටික විස්තර කරනකොට මේ ආයත තේරෙන්න ඕන මෙතනින් මේ විස්තර කරන්නේ ඒක අනුලෝම වශයෙන් විස්තර කරනකොට මේ ආයත තේරෙන්න ඕනේ මෙතන විස්තර කරන්නේ දුක්ඛ සත්‍යයයි දුක ඇතිවීමේ හේතුවයි මේ දුක නැවත නැවත පහළවන්නේ කොහොමද කියන්නේ. මේකේ අනිත් පැත්ත කියනකොට ප්‍රතිලෝම වශයෙන් කියනකොට මේක කියන්නේ නිරෝධ සත්‍යයයි මාර්ග සත්‍යයයි. කියන්නේ අවිද්‍යාවයේ වශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ ආදි වශයෙන් දක්වන්නේ අවිද්‍යාව නිරුද්ධ නාම සංස්කාර නිරුද්ධ නැති වෙනවා සංස්කාර නැති වුණාට පස්සේ විඥාණය නැති වෙනවා ඒ ආදි වශයෙන් කියන ඉතින් මස්මින් වශයෙන් ඉදන් නැවතින් මස් නිරුද්ධ ඉදන් නිරුද්ධති. එහෙම නිකන් මේක තියෙනකොට මේක නැති වෙනකොට මේ ඵලය නැහැ. මේ මේ හේතුව නිරුද්ධ වෙනකොට මේ ඵලය නිරුද්ධ වෙනවා. මේ විදිහට කියන අවස්ථාවේදී දක්වන්නේ නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය. එතකොට පැහැදිලිවම චතුරාර්ය සත්‍ය ධර්මයන් තමයි පටිච්ච සම්පාද ධර්මයේ විස්තර කරනකොට විස්තර කරන්නේ. එන්න මේ පටිච්චසමුපාද ධර්මයන් තුළින් චතුරාර්ය සත්‍ය ධර්මයන් මතුවීමෙන් තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඒක නිසාම තමයි මේ පටිච්චසමුපාද ධර්මයන් නුවණින් විමස විමසා දැකීම තුළින් සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත් වන්නේ. අදත් යම් කිසි කෙනෙක් මේ පටිච්චසමුපාද ධර්මයන් නිසි පරිදි හරියට අවබෝධ කළොත් ඒ තුලින්ම නිවන් යන්නට පුළුවන්. දින භාවනාවක් නැතිවම මේ එක එක කොටසක් ඔය නිවන් යන ආකාරයට අපි මේවා විසුණු පිළිසකට මේ 300 300 දෙනෙකුට කියපු දේශනා ටිකක් තියෙනවා චන්න සූත්‍රය කියලා මේ ආයත ලැබුණා කාලා බලන්න. එවැනි ප්‍රායෝගික බණක් මට මේ වගේ පිළිසකට කියවේ කියලා අපිට හිතන්නට බෑ. මොකද භාවනාවදී බොහෝ කාලයක් කරගෙන ආපු නිවන් ලබා ගැනීමට සුදුසු මට්ටමකට සිටින කෙනෙකුට ධම්මයේ දේශනා කරනකොට මගේ සිතින් ධම්මයේ මතුවෙන ආකාරයත් එවැනි නැති කෙනෙකුට ධම්මයේ මතුවෙන ආකාරය එකම නෙවෙයි. ඒක නිසා ඒ දේශනා ටිකක් පුළුවන් නම් හොයාගෙන අහන්නට බලන්න. ඉදිරියේදී අපි ඒ දේශනාත් එක්ක සම්බන්ධ කරගෙන මේ ඇයිට තේරෙන ආකාරයෙන් මේ කරුණ ටික ඉදිරිපත් කරනවා. මේ දක්වා සිටිවේ පටිච්ච සම්පාදයේ තියෙන අංග 12 අර්ථ නිරූපණ පමණයි. ඒ කියන්නේ ඒවා ඒක අර්ථ නිරූපණය කියන්නේ සිංහල වෙන වචනයක් මට ඉන්නේ. ඒක මොකක්ද කියලා කියන එක පමණයි. එතකොට මේ පටිච්ච සම්පාදය කියන්නේ හේතුඵල දෙකක්. තමන්ගේ ජීවිතය පිළිබඳ ක්‍රියාදාමයෙන් මේ විස්තර කරන සංසාරේ නැවත නැවත උපදින ආකාරය. ඒ අංග 12 අවිද්‍යාව සංස්කාර සංස්කාර නිසා විඥාන. විඥානේ නාම රූප. නාම රූප නිසා සලආය ආයතන. ආයතනෙන් පස්සේ ස්පර්ශ. ස්පර්ශයෙන් පස්සේ වේදනා. වේදනා නිසා තණ්හා. තණ්හාවෙන් උපාදාන. උපාදාන නිසා භව. භවයෙන් ජාති. ජාති නිසා ඔක්කොම දුක. එන්න මේක තමයි අපි අද මේ ඇයිට ප්‍රකාශ කරේ මේ ටික නැවත නැවත නුවණින් කල්පනා කරලා අවබෝධ කරගන්න ලැබෙන මාසයේ සම්කාලයක් තියෙනවා මේ කියපු වචන විස්තර කිරීම මේ වචන විස්තර කිරීම Tamanට අවබෝධ වන ආකාරයෙන් අවබෝධයක් ඇති කරගන්න අවබෝධ නොවන දේවල් තියෙනවා නම් අපෙන් විමසන්න. එතකොට අපි ඒක තවත් අවබෝධ කර දිය හැකි ආකාරයෙන් ඊට වඩා විස්තර වශයෙන් කියා දෙනවා. හොඳයි. එතකොට මේ දක්වා එතකොට මේකට අපි මේ ගැඹුරු පරිසම්පාද ධර්මයන්ගේ ධර්මදේශනයන්ගේ ප්‍රවේශයක් වශයෙන් එහි ඇති අර්ථ නිරූපණ පමණක් දැක්වා ධර්මයක් ඉදිරිපත් කළා වේ. ඒවා ප්‍රායෝගික ධර්ම විස්තර කරනකොට ප්‍රායෝගික වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන සමහර විට ඒ ප්‍රායෝගික ධර්ම Tamanටම අත්දකින්නට පුළුවන් වූහොත් ඒ සෑම අවස්ථාවකදීම මෙයට නිවන සාක්ෂාත් කරන්න පුළුවන් වේ. එසේම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙම දේශනාව දැන් නිම කරනවා. දෙවියන්ට පින් දෙන්න